මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ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 මූලාසනයේ වැඩ සිටින ගරු ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනිකුත් සියලුම යෝගාවචර සංඝ පින්තෙන් අවසරයි. අපි පසුගිය දවසේ යෝගාවචර ජීවිතයකුත් එහෙම නැත්නම් භාවනානුකූල ජීවිතයකුත් ඒ ජීවිතයට උගත්කමින් උගෙනීමෙන් ඇති සම්බන්ධතාවයක් කියන මේ මාතෘකාවට මුල පුරන්ට යෙදුණා. උගෙනීම නැත්නම් pāli වචනේ වශයෙන් උග්ඝහ වචනේ සඳහන් වන ඒ වචනයට විශේෂයෙන්ම යෝගාවතර ජීවිතයකට සම්බන්ධ කරලා අපි මාතෘකා කීපයක් එදා ඉදිරිපත් කරගන්න යෙදුනා. කාලේ හරස් වීම නිසා අපිට සියල්ලම සම්පූර්ණ විග්‍රහ කරන්න බැරි වුණ නිසා අද මේ මාතෘකාවම විකට විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද භාවනා කරන කෙනෙක් කොයිතරම් දුරට උගතෙක් වෙන්න ඕනද නැත්නම් කොච්චර දුරට ඉගෙන ගත යුතුද නැත්නම් කොච්චරක් ඉගෙනීම භාවනාවට බාධා කරනවද කියන එක අපි සෑම සියලු දෙනාටම අපේ අපේ තාරාතිරමින් ප්‍රශ්නයක්ව තියෙනවා ඒ නිසා මේ පිටිබඳව කරුණු කාරණා ආචාර්ය ප්‍රචාර්ය මතානෝ සලසාව ගත්තොත් සංසන්දනය කරගත්තොත් ඒක කාට කාටත් තමන් කරගෙන යන වැඩේට අස්වැසිල්ලක් වෙනවා. අපි එදා මුලින්ම නිදර්ශනයක් විදිහට ඉදිරිපත් කරගත්තා උගත්කමාතින් ඊටාම ඉහළ මට්ටමක ගත කරපු නැත්නම් ඥානීය හොඳට මොහු පුරා ගියා වූ උපතිස්ස පරිබ්‍රාජකයා නැත්නම් ශාසනගත වුණාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ දෙවැනි අධීරේදී භාවනා දෙවැනි අධීරේදී ඒ කියන්නේ සේක පුද්ගලයෙක් බාටපත් වුණාට පස්සේ ඒ භාවනා කටයුතු කරගෙන යාමේදී උන්වහන්සේගේ ඒ කුලුල්ලෝ තුතුල වූ ඥානය නිසා ඊට වඩා ඥාණයෙන් මඳ වූ උපතිස්ස පරිබ්‍රාජක නැත්නම් ශාසනගත වුණාට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට වඩා තමන්ගේ අවබෝධය නැත්නම් මාර්ගඵල ඥානය ලැබීම පමා වෙච්ච සිද්ධිය. මෙතනදී කෙටියෙන් අපි ඉදිරිපත් කරගත්තේ ඥානය වැඩි කෙනා වැඩිකම නිසාමයි මේ පමාව සිද්ධ වුනේ කියලා. ඒ කියන්නේ අපේ අපේ ජීවිත පැත්තෙන් මේක ලං කරලා ගත්තොත් අපිට මේ ලෞකික දැනුම, ලෝකී දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න යමක් ඉදිරිපත් වෙච්චාම ඒක කල්පනා කරනවා වැඩි වෙන. ඉදිරිපත් වෙන දේ තමන්ගේ ඥානය කියලා හිතාගෙන ඉන්න මේ ලෞකික දැනුම අනුව ඒ පැත්ත මේ පැත්ත බලලා කල්පනා කරන්න යන්න යන්න ඒ අරමුණ සම්බන්ධව පමාව වැඩි වෙනවා. එහෙම නැත්නම් විපස්සනාවට බාධා වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ ඒ දැනුම අඩු නම් ඔහු ඒ ඉදිරිපත් වන්නා වූ අරමුණ මත විවිධ කල්පනා කිරීම, සැලසුම් කිරීම අඩු වෙනවා. සංකල්ප මැවීම අඩු වෙනවා. ඒ නිසා ඔහුගේ අරමුණ ඇතිසැකිය හඳුනා ගන්නට තියෙන ඉඩ වැඩි වෙනවා. නැත්නම් අරමුණට දෙලින්ම සම්බන්ධ වෙන්න අරමුණ පිළිබඳව විවිධ හැඩකරන්ට අරමුණ ඒ මේ පෙරල පෙරල බලන්න තියෙන විවිධ ඥානයන් අඩුකම නිසා ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයෝ ප්‍රධාන වශයෙන්ම මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ ක්‍රමය තමයි අනුගමනය කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ඇත්තා වූ ලෞකික ඥාන මට්ටම මත ඉඳගෙන මතුවෙන මතුවෙන අරමුණ ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන අරමුණු අනුව කල්පනා කිරීමට නොයාමයි මෙතන අපට කෙටියෙන් ගන්න තියෙන ආදර්ශය. එහෙම කල්පනා කරන්ට යන්නේ ඒ එක එකක් මතුවෙන අරමුණ මත ලෝකයෙන් තියෙන දැනුම වැඩිකම නිසායි. ලෝකයේ තියෙන ඥාන ශක්ති වැඩි නම් ඒ අනුකල්පනා කිරීම වැඩි වෙනවා. ඥානයේ අඩු පුද්ගලයා නම් කල්පනා කිරීම අඩු වෙනවා. යෝගාවචරය මෙතනදී කටයුතු කරන්න ඕනේ ඒ ඥානයේ අඩු පුද්ගලයේගේ ආකාරය. එතකොට ඔහුගේ අධිගමය ඉක්මන් වෙනවා. අන්න ඒකයි ප්‍රයෝජනය මේ විදිහට ප්‍රයෝජනේ සලකලා විපස්සනාවට ප්‍රතිපක්ෂ වූ කල්පනා කිරීම අඩු කිරීම මේන් අපට ආදර්ශයට ගන්න පුළුවන්. ඒ වාගේම ඒ අනුව අනිත් කෙලවරට නැත්නම් අන්තයට ගමන් කරන ඇත්තෝ විශේෂයෙන්ම සඳහන් කරනවා දැනුම විපස්සනාවට බාධා කරනවාය පොතේ දැනුම විපස්සනාවට බාධා කරනවායි කියලා. ඒකත් ඒ ධර්මයෙන්ම පිළිගන්න පුළුවන් අදහසක් නෙවෙයි මතයක් පමණයි. මොකද එදා අපි අර දෙවණියට ගත්ත නිදර්ශනීය හැටියට බලනකොට මහා පොතිල ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ස්වરૂපය තමන් වහන්සේගේ යථා තත්වය යථා ආකාරයෙන් වටහා ගන්නා කල වටහා ගන්නා තාක්කල් උන්වහන්සේ දිගටම කලේ මේ ත්‍රිපිටක ධනුම නැත්නම් බුද්ධ වචනය පිළිබඳ විසරද භාවයේ දිනු කිරීම පමණයි මේ විසරද භාවය උන්වහන්සේ 500 ගෝල පිරිසට ඝනනායක වෙන තරමටම බහුල වුණා ප්‍රකට වුණා ප්‍රසිද්ධ වුණා භාෂා ශාස්ත්‍ර 18ක් උගන්වන මහාචාර්යවරයෙක් ධර්මෙත හොඳට තහවුරු වුණා. දවසේ පන්ති 18ක් පවත්වන්න. නමුත් ඒ ධර්මෙතම දැනුම තිබුණ දැනුම වඩමින් හිටපු උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ ගෞරව නාමය දුන්නේ තුච්ච භාවයක්. හිස් භාවයක් කියලා. මක් නිසාද කොච්චර ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ උපදේශ පන්ති වුණත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා වුණත් බාහිර වශයෙන් විශේෂ ධර්ම වශයෙන් අනුන් ගැන සලකලා ඒ ඒ පිළිබඳ පරිත්‍යාග දිනු කරගත්තත් උන්වහන්සේ කාමදාකවත් ඇස් දෙක පියාගෙන පරියන්කයේ ඉඳගෙන මනින්ද්‍රියට හසු වෙන අරමුණක් දිහා බලලා මේ අරමුණේ මේ කොටස නාම ධර්මයේ මේ කොටස රූප ධර්මයේ කියලා කවදාකවත් භාවනා කළ යුතුයි කියන එක පිළිගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි උත්සාහ කළත් කාමදාකවත් ඒ දෙක වෙන් කරගන්න පුළුවන් ශක්තියක් තිබුණෙත් නැහැ. ඒ අනුව උන්වහන්සේගේ ඒ නිවැරදි ආකල්පය අතින් උන්වහන්සේ තුච්චයි. ඒ වාගේම ඒ ආකල්පයන්ව කටයුතු කරලා අත්දැකීම් ලැබපු අනිත් පැත්තන් එක සංසන්දනය කරලා බලනකොට උන්වහන්සේ තුච්චයි. ඒ කියන්නේ අරමුණක් ඉදිරිපත් වෙච්ච වෙලාවට කෙටියෙන්ම ඉතාම සරල වශයෙන් හෝ මේ අරමුණේ රූප කොටස් මේකය නාම කොටස් මේකය කියලා දැනුමක් උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ තමන් වශයෙන් ඒක භාවනාවට නැංවීම අගය කළේ නැහැ. කළේ නැහැ. කුසලතාවේ සූර භාවයේ දිනු කළේ නැහැ. මේ නිසා උන්වහන්සේ තුච්ච බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ නාම රූප පරිච්ඡේදය පිළිබඳව පැය ගණන් දේශනා දෙන්න දැනුමක් තිබුණත් තමන් වශයෙන් ඒ දෙක හඳුනා ගන්නට බැරිකම දැනුමේ අර කියන සම්පූර්ණ ගැඹීරත්වය යටපත් කරලා ප්‍රායෝගික දැනුමේ හිත භාවය තුච්ඡ භාවය තමයි පෙන්වන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේගේ අත්තා වූ ප්‍රායෝගික කම එහෙම නැත්නම් ප්‍රෝජනීය සලකලා පාවිච්චි කිරීමේ වටිනාකමයි මේ පොත්හිල ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරගෙන බුදුරජාණන් වහන්සේ එදා පැහැදිලි කළේ. යම් කිසි කෙනෙක් දැන් මේ මම නැත්නම් මේ సంతාණේ වශයෙන් ගත්තාම මේකේ මේ ශරීරයේ කරජ කය රූප කොටසය මෙහි ඇති හිත නාම කොටසය කියලා ප්‍රධාන වශයෙන් අපි අහලා තියෙනවා දැනගන්නවා. ඒ වාගේම ඒ ශරීරය එහෙම නැත්නම් තමන්ගේ අත්දැකීම් සම්භාරයේ මැද ඉඳගෙන යම් කිසි කෙනෙක් තමන්ගේ මූල කර්ම අරමුණට හිත යොදාගෙන ඉන්නකොට ඒ මූල අරමුණේ මේ කය නියෝජනය කරන නැත්නම් රූප නියෝජනය කරන වැඩ කොටසක් තියෙනවා. ඒ වාගේම හිත නියෝජනය කරන මනස නියෝජනය කරන නාම ධර්ම නියෝජනය කරන වැඩ කොටසක් තියෙනවා මෙන්න මේ දෙක අවබෝධ කරගන්නා සුළුව මූල කර්මස්ථානයේ හිත යෙදූ පමණින් කෙනෙකුට ලැබෙන්නේ නෑ මේ නාම ධර්මය මේ රූප ධර්මය කියන දැනුම. ඒකට හිතේ නෑ ස්වභාවයෙන් යොමු වෙන ගතියක්. මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙහෙම දෙකක් තියෙන බව මා කියු නිසා අසාධනගතීත්වා. එසේ අසාධනගෙන ඒක අනුන්ට කියලා දෙන්නවත් එහෙම නැත්නම් ඒක නම්බුවක් කරගන්නවත් නෙවෙයි ඒකේ ප්‍රෝජනේ මේකේ ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරනවායි කියලා කියන්නේ නිස්සද්ද තැනකට ගිහිල්ලා පිරිසිදු තැනකට ගිහිල්ලා මේක ඇත්තද නැත්තද කියලා පරීක්ෂණය කරලා බලන එකයි. අන්න බුදුරජාණන් වහන්සේගේ නියම ශ්‍රාවකයා. අන්න බුදුරජාණන් වහන්සේගෙන් අහලා පිරිච්ච පුද්ගලයා. නමුත් ඒ අතින් බලනකොට මේ පොතිල ස්වාමීන් වහන්සේගේ තිබුණේ ඒ වචන රාශිය එහෙම ගලපන්න පුළුවන් ස්වරූපයක් තැනක ගැලපෙන විදිහට කියා දෙන්න පුළුවන් ස්වරූපයක්. හැර තමන් වහන්සේ වශයෙන් අත්දකපු නැතිකමයි. මේක බුදුරජාණන් වහන්සේට පේන්නේ සම්පූර්ණ තුච්ච භාවයක්, හිස් භාවයක්. මේ විදිහට මූලික අරමුණක තමන් හිත යොදන මූල කර්මස්ථානයේ නාම ධර්ම, රූප ධර්ම වෙන් කරගන්නට තරම්වත් දැනුම නැති නිසා තුච්ච භාවය ප්‍රකට වෙනවා. ඒ විතරක් නෙමෙයි යම් කිසි කෙනෙක් අරමුණ ප්‍රධාන අරමුණ කර වශයෙන් අරගෙන මේ නාම ධර්මය මේ රූප ධර්මය කියලා වෙන්කොට දකිමින් භාවනා කරලා මෙන්න මේකය මේ මහෝත්තම වූ බුදුරජාණන් වහන්සේගේ ආදර්ශය ඒ වාගේම අවවාදයේ අනුශාසනාව කියලා මේ නාම රූප ධර්මයේ දකින දකින අරමුණේ දැක ගනිමි, වෙන් කර ගනිමි, හඳුනා ගනිමි කියලා තමන්ගේ අත්දැකීමට ලක් කර ගනිමි, භාවනාවට නංවා ගනිමි, විපස්සනාවට නංවා ගනිමි කියලා කටයුතු කරනවනේ ඒ පුද්ගලයාගේ අර තුච්ච භාවයේ ඉඳලා පිරිච්ච භාවයකට එන්න පටන් අර ගන්නවා. නමුත් මෙතනදී තේරුම් අරගන්න ඕනේ මේ හිත ඒ කියන්නේ මතුවෙන මතුවෙන අරමුණක ඇත්තා වූ රූප ධර්ම මේකේ නාම ධර්ම මේකේ කියලා තේරුම් ගැනීමේ හිතක් පෘථග්ජන හිතට ඉබේ පහළ වෙන්නේ නැහැ. සංසාරගතව පවතින හිතක් නෙවෙයි ඒක. ඒක බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ පැවතෙන්නා වූ කල්යාණ මිත්‍රයන්ගේ ධර්මයෙන්ම ලැබිය යුතු ආදර්ශයක්. අන්නේ ආදර්ශයේ ලබන තරමට ඒක තේරුම් ගන්න පුළුවන් තරමට දැනුම අවශ්‍යයි. ඉගෙනීම අවශ්‍යයි. ඒකට කියනවා උග්ඝහා කියලා. නමුත් ඒ දැනුම දැනුම වශයෙන්ම ආඩම්බරයක් කරගෙන එහෙම නැත්නම් අනුන්ට කියා දීමේ මාර්ගයක් කරගෙන තමන්ගේ පැත්ත හිස්ව තබා ගැනීම තුච්ච භාවයයි. ඒ නිසා අද අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ තියෙන්නේ ඊට වඩා වෙනස් ස්වරූපයක් අපේ ශක්ති ප්‍රමාණයට අපි ඉගෙන ගන්නවා උකහ වශයෙන් නාම රූප දෙක වෙන්කොට දැන ගැනීම විපස්සනාවට බට ගන්නා මූල පදනමක්ය පාදමක්ය කියලා දැනගෙන උත්සාහ කරනවා. ඒ නිසා අපි බලන්නේ මේ තුච්ච භාවයේ ඉඳලා ඉදිරියට යන්නයි. මේ විදිහට කරුණු කාරණා තේරුම් අරගෙන ධර්ම ගෞරවයේ පිහිටවලා ධර්මයේ කෙරෙහි විශේෂ ආදරයක් උපදවලා ඇදහිීමක් උපදවලා ගෞරවයක් උපදවලා කටයුතු කරනවා නම් වීරිය කරන ප්‍රමාණයට සාපේක්ෂව තමන්ට අරමුණේ නාම රූප තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මූල කර්මස්ථානයේ දිගේ මේ කුසලතාවයේ පුහුණු කරන යෝගාවචරයට පහු පහු වෙනකොට ඒ අරමුණ බිඳගෙන අරමුණ යටපත් කරගෙන මතුවෙනා වූ විවිධ අරමුණු වලත් අර මූල කර්මස්ථානයේ අත්තා වූ ස්වરૂපයේ මයි තියෙන්නේ විවිධ වේස වශයෙන් පැමිණුණාට ඒ කියන්නේ ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව පඨවි ධාතුව ආදී වශයෙන් විවිධ ධාතු වශයෙන් වෙනස් වුණාට නම් වශයෙන් වෙනස් වුණාට අරමුණක මූලික මේ ලක්ෂණ පවතිනවා පින්වීම හැකිලිම නැත්නම් පින්වීමේදී නාම ධර්ම රූප ධර්ම වෙන් වෙන්නේ යම් ආකාරයකටද ඒහා සමානම වගේ නමුත් වෙනස්වත් වගේ හැකිලිමේදී වැටහෙනවා මේ විදිහට පින්බීමේදී නාම රූප, හැකිලීමේදී නාම රූප කියන විදිහට මේ අරමුණ දෙකෙහි ඇතිවීම නැතිවීම දෙකෙහි නාම රූප දකිමින් දිගට භාවනා කරන යනකොට හිතවිලි පහළ වෙනවා, වේදනා මතු වෙනවා, ශබ්ද ඇහෙනවා. අන්න ඕවටත් අර විදිහේ නාම රූප දකින්න තරමට තැම්පත් වෙච්චි කර්ම කාරණා තේරුම් ගත්ත හිතකින් බලනවනම් යෝගාවචරයට වැටහෙනවා ඒ අරමුණ වල තියෙන්නේ මෙන්න මේ ස්වરૂපයමයි ඒ කොටස් වල විස්තර වෙනස් වුණාට මේ සෑම වෙලකම නාම රූප කොටස් දෙක පවතිනවා කියලා ඔහුගේ දැනුම දැන් පුළුල් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම විවිධ ස්ථාන වලට යොදා ගන්න පුළුවන් භාවයකටපත් වෙනවා. සක්මනේදිත් යොදා ගන්න පුළුවන් වෙනවා. එදිනෙදා කටයුතු වලදීත් යොදා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට පරියන්කේ හෝ වේවා, සක්මනේ හෝ වේවා, එදිනෙදා කටයුතු වලදී හෝ වේවා. අධික නිින්දේ පසුනොවන සෑම අවස්ථාවකම හිත යොදලා බලනවා නම් කොටින්ම අපි මේ විවිධ නම් වලින් විවිධ ආකාර වලින් තෝරාගත්ත සෑම සියලු දෙයකම මේ පළු දෙක පවතිනවා. නාම පළුවත් රූප පළුවත් කියලා දැක ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට දැකීමෙන් ඉදිරියට ගමන් කරන වෙලාවේදී ඔහුට වැටහෙනවා නම් ඉතින් මේ නාම ධර්ම ධර්මතාවයක් නම් රූප ධර්ම ධර්මතාවයක් නම් කොහොමද මේ වාගේ පැවතීමක් කොහොමද මේ වාගේ පැවතීම තුළින් මගේ පැවතීමක් මගේ භවයක් කියන ප්‍රශ්නේ නිසා මොහු සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා කොහොමද මේ නාම ධර්ම රූප ධර්ම විතරක් නම් තියෙන්නේ මේවා පැවැතෙන්නේ කොහොමද ධම්වල වශයෙන් පුරුක් බැඳෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නකොට එහෙම නැත්නම් නාම රූප වශයෙන් වෙන් කරලා බලා ඉන්නකොට වැටහෙනවා මේ එකිනෙක නාම ධර්ම සහ රූප ධර්ම අතරම එකිනෙකට හේතු වෙන ස්වરૂපයක් පවතිනවා ඒ හේතු නිසා අලුත් නාම රූප ඵල වශයෙන් පහළ වෙනවා කියලා අරමුණක දකින දකින අරමුණක නාම රූප වෙන් කර ගැනීමේ ධර්මයේ ඥාණය පහළ වුණාට පස්සේ ඒ නාම ධර්ම ඒ රූප ධර්ම ඉදිරි ඉදිරියේ පහළවන්නා වූ නාම රූප ධර්මයට හේතු වෙන හැටි ඒ අනුව අලුතෙන් මතුමත්තේ නාම රූප ධර්ම පහළ වෙන හැටි කියලා මෙන්න මේ විදිහට නාම රූප ධර්ම අතරෙම හේතුඵල සම්බන්ධතාවය දකින්න. මේ දැකීම නිසා යෝගාවචරයට තවත් සැකයක් දුර වෙන්න පටන් අර ගන්නවා. කලින්ම නාම රූප ධර්ම දෙකය පමණය තියෙන්නේ කියලා අරමුණක් අරමුණක් පාසා දකිනකොට මෙතන සතෙක්ක පුද්ගලයෙක්ක ස්ත්‍රී භාවයක්ක පුරුෂ භාවයක්ක මමය ඔබය අන්නේ මා බෙදුම් තේරුම් දුර වෙලා යන්න පටන් අර ගන්නවා තේරෙන හරියක් තේරෙන්නේ නාම ධර්ම රූප ධර්ම. ඒ වාගේම ඉදිරියට යනකොට මේ නාම රූප ධර්ම එකිනෙකට සම්බන්ධතාවයෙන්ම මේ අතර ප්‍රවාහයක් පවතිනවා කියලා දකිනකොට මේකට බාහිරින් ඉඳගෙන මැවුම් කරන අධිහෝනියම් කරන එහෙම නැත්නම් ආසින්සනය කරන බලවේගයක් නෑ මේක ඇතුලේ තියෙන්නේ ඇතුලෙන්ම හට ගන්නා වූ ජවයක්ය ඒක නොදැනීමයි පවතින්නේ කියලා සැකහැරලා දැනගන්නකොට යෝගාවචරයාගේ හිත තවත් ප්‍රබහස්තර වෙනවා ඒ කියන්නේ මේ බුදු බණේ නැත්නම් උපදේශ මාලාවේ සඳහන් වෙන පළමුවෙන් නාම රූප ධර්ම ධර්ම දෙක වශයෙන් අවබෝධ කරගන්නට ඒ විෂයේ ලං වෙලා සමීප වෙලා බලනකොට ඒ නාම රූප ධර්මයන් අතරමැත්තා වූ සම්බන්ධතාවයේ වැටහෙවි කියලා දෙන උපදේශය ක්‍රියාවට නැංගුවා වෙනවා. නැත්නම් පරෝජනීය සලකලා පාවිච්චි කළා වෙනවා. එදා මේ පොතිල ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව වචන මාත්‍රයෙන් පන්ති විෂය වාසයෙන් නැත්නම් භාෂා ශාස්ත්‍ර වශයෙන් කියලා දෙන්න දැනගන්න පුළුවන්කම තිබුණාට උන්වහන්සේට තිබුණේ නෑ ප්‍රායෝගික අත්දැකීමක් කොහොමද මේ නාම ධර්ම රූප ධර්ම වලට බලපාන්නේ රූප ධර්ම නාම ධර්ම වලට බලපාන්නේ රූප ධර්ම රූප ධර්ම වලට බලපාන්නේ නාම ධර්ම නාම ධර්ම වලට බලපාන්නේ ඒ අතින් උන්වහන්සේ තුච්චයි අන්නේ තුච්ච භාවයයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම තුච්ච පොතිල කියන නමෙන් සඳහන් කරේ. මේ විදිහට යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම් මේ අරමුණක පවතින්නේ නාම රූප ධර්ම පමණය. නමුත් මේ නාම රූප ධර්ම එකිනෙකා විශේෂ පටලැවෙමින් එකිනෙකා විශේෂ පිහිටමින් ප්‍රවාහයක් පවත්වනවා නාම රූප අතර හේතුඵල සම්බන්ධතාවයක් පවත්වනවා කියලා දකිනකොට මේ එක අරමුණක් ඇතුළත කොච්චරනම් වැඩපිළිවෙලක් ප්‍රධාන වශයෙන් පළු දෙකයි නාම පළුවයි රූප පළුවයි මේ ළඟට මේ එකිනෙකක් එකිනෙකා විශේෂයි පිහිටන ආකාරයත් එක්ක බලනකොට මේ තුල විශාල වැඩ රාජකාරී ප්‍රමාණයක්. එක රූප කොටසක් රූප ධර්මයක් වහ වහ නාම ධර්ම વિશે ඇතිකරන්ට කටයුතු කරන හැටි. ඒ අනුව නාම ධර්ම පහළ වෙන හැටි. ඒ වාගේම රූප ධර්ම ඇතිකරන්ට කටයුතු කරන හැටි, ඒ අනුව රූප ධර්ම පහළ වෙන හැටි. ඒවා එතකොට අර කලින් තිබුණා වූ රූප ධර්මයේ නැති වෙලා ගිහිලා විනාශ වෙලා ගිහිලා අලුතෙන් නාම රූප ධර්ම පහළ වෙන හැටි කියන එක දැක ගැනීමෙන් ලං වෙන්න ලං වෙන්න මේ වැඩපිළිවෙලේ පවතින්නේ ඒ කියන්නේ මේ නාම රූප ප්‍රවාහයේ පවතින්නේ මුතුමාකාර යොහුසුළු බවක්ය මනමෝහණීය කරවන අස්බන්ධවල අස්බන්දුමක් කරන තරමේ විඥාවක් කරන තරමේ විශාල වැඩපිළිවෙලක් මේ පිළිබඳ කිසිම තැකීමක් කිසිම හැඟීමක් නැතුව අපි ලෞකික ඥාන දිනු කරනවායි කියලා කියන්නේ කොච්චර තුච්ච වැඩක්ද කියන එක බුදුරජාණන් වහන්සේට ප්‍රකටයි. නමුත් මේක නොදන්නා ඇත්තෝ තමන්ගේ මහාන් තත්ත්වකම ගැන කල්පනා කරලා තමන් අනුන් ඉදිරියේ පෙන්වා දෙන්න කරන ව්‍යාපාර ගැන කල්පනා කරලා තමන් තුල මේසා විතාලව මේසා සමීපව උද්වේග කරව සිදුවෙනා වූ මේ නාම රූප සම්බන්ධතා යොහුසුළු බව අමතක කරලා මේ බාහිර දනුව එකතු කිරීමට තුච්ඡකම හැර වෙන වචනයක් ඇත්තටම නැති බව තේරෙනවා භාවනා කරන කෙනාට මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ නාම රූප ධර්ම දකිමින් නාම රූප ධර්මයන්ගේ එකිනෙකට සම්බන්ධ වෙන හේතුඵල සම්බන්ධතාවයේ දකිමින් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට ඒ කාන්තේම නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ වහා ඇතිවීමත් වහා නැතිවීමත් ඒ ඇති වී නැති වී යාමත් සමගම ඊහා ඊ타නත්ම සමය සමානසේ නැත්නම් එකම පවතින ආසේ අලුත් රූප ධර්ම නාම ධර්ම පරම්පරාවක් දිවි වෙන හැටි. ඊයේ නාම රූප අලුත් පරම්පරාව හේතු වෙලා අලුතින් ආය පරම්පරාවක් ඊ타නත්ම සමානසේ දිවි වෙන හැටි. ඈතට වෙලා බැලුවොත් මේක එකට තියෙනාසේ එක වාගේ තියෙනාසේ නොවෙනස්ව නොනැසී පවතිනාසේ තියෙන හැටි යම් කිසි කෙනෙක් Tamange සිතගත දෙකම යොදවලා පූර්ණ ශක්තිය යොදලා බැලුවොත් පියවරෙන් පියවර ලං වෙනකොට මේ තුල කිසිම අස්වැසිලක් නැහැ මේ තුල පවතින සදාතනික වහා වෙනස් වෙන වැඩ පිළිවෙලක් කියලා තේරුම් ගන්නවා නම් මොන තරම් වෙනසක්ද ඒ ධර්මය කොයිතරම් ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කිරීමක්ද මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. එහෙම තියෙද්දි මේක බණකට විතරක් සීමා කරලා මේක අනුන්ට කියා දෙන ධර්මතාවයක් වශයෙන් සීමා කරලා මේක තමන්ට ගෞරවයක් වශයෙන් සීමා කරලා කටයුතු කරනවා නම් ඒකට තුච්ච බව තමයි කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පොතිල ස්වාමීන් වහන්සේගේ තුච්ච බව පෙන්වලා දුන්නා. නමුත් මුචිත ස්වාමීන් වහන්සේට කාරණාව ගැඹුරු නොවැටුණාට මෙහි යමක් කියන බව බුදුරජාණන් වහන්සේ අස්ථාන චෝදනාවක් නොකරන බව වැටහෙනකොට වහා සංවේගය පහළ වුණා. මේකත් දැනුමින්ම ඇතිවෙච්ච දෙයක්. උන්වහන්සේගේ දැනුම නිසාම වටහාගත් දෙයක්. ඊට පස්සේ උන්වහන්සේ ගිය දුර වැඩ කරපු හැටි දිහා බලනකොට තේරෙනවා උන්වහන්සේට කොච්චරනම් අවශ්‍යතාවයක් මතුවුණාද මේ හිස් බව නැති කරගන්න මේ තුච්ච බව නැති කරගන්න මේකට බටේ රටවල කියනවා හොඳ කියමනක් පොතේ දැනුම තොන් එකක් තිබුණාට වැඩිය නැත්නම් පොතේ දැනුම තොන් ගානක් තිබුණාට වැඩිය අත්දැකීම අවුන්සයක් වටිනවා කියන්නේ. දැන් මේ පොතිල ස්වාමීන් වහන්සේ හොයන්නේ ධාර්මික අත්දැකීම තමන්ගේ අත්දැකීම් ඥාන විපස්සනා ඥාන අවුන්සයක් හොයන්ටයි ලැබෙන්නේ. නමුත් උන්වහන්සේට තේරුණා මේ කාලේ මහා විශාල වැඩක් හොඳ වැඩක් කරන්නාසේ Taman මේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙන 500ක් පිරිසට ගණනායක වීමෙන් Taman පරිසරේ නාස්ති කරගත්තා. මේ පිරිස මැද ඉඳගෙන ආය විවේකයක් ලබන්න බෑ. ඒ නිසා පැතිරටත් නොකිය කියන විදිහට කාටවත් නොදන්නයි එතනින් පිටත් වෙන්නේ. මේ දැනුම පිළිබඳ. ඒ දැනුමෙන් පිටත් වෙලා ගව් 120ක් ඈතට ගිහිල්ලා උන්වහන්සේ නොදන්නා පරිසරයකට ගිහිල්ලා ප්‍රතිලෙබඳලා වැඳලා ඉල්ලා හිටිනවා ස්වාමීන් වහන්සේලා කරගෙන යන භාවනාවකින් මට පිටක් වෙන්නේ කියලා. අවසානයේ උන්වහන්සේ ඉදිරිපත් වුණේ හත් අවුරුදු සාමණේරයන්. උන්වහන්සේ මේ මහා තෙරුන් වහන්සේ ඒ වගේම ගණනායක වූ මහාචාර්ය වූ මේ මුන්වහන්සේ හුද්දතම අර උග්ඝහ මාන කියන උගත් මානයේ බිමටම ගේන විදිහේ ඉතාමත්ව ප්‍රායෝගික වැඩ පිළිවෙලක් මුලින්ම අත්දැක බලලයි උන්වහන්සේට කමඨාන දුන්නේ. මේ කමඨාන දීමේදී උන්වහන්සේ පාවිච්චි කරේ ඊ타මත්ම ප්‍රායෝගික කාටත් තේරෙන අත්වරුදු සාමනීර නමකට වදා ගන්න පුළුවන් නම් අර වාගේ ධනනායක වූ ස්වාමීන් වහන්සේ නමකට කොච්චර පුළුවන්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ අනුව දීපු උපදේශය තමයි මේ ශරීරය තුඹසකට සීමා කරන්නේ. ඒ වාගේම කෙලස් කෙලස් කියන ඒවා අකුසල් කියන ඒවා කලබෝයෙකුට මුගතියෙකුට සීමා කරා. මේ සිදුරු 6 නැත්නම් ඉඳුරන් 6 විවෘතව පවතින තාක්කල් මේ සතා එහෙම නැත්නම් මේ කෙලස් ඊටාම ඍෂිසේ තමන්ට කැමති විදිහට මේ කුඹ සතුට හිඟාගෙන ආරක්ෂා වෙනවා. දැන් ඔබ වහන්සේට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ සතා එළියට අදලා දාන්න ඕනේ. එහෙමනම් මොකද කරන්න ඕනේ කියන එකයි මුන්නාංශේ ප්‍රායෝගිකව ඉදිරිපත් කෙරුවේ මේක නිදර්ශන අනුකූලව. මේක මේක සහැල්ලුවට මුන්නාංශයට අපහාසයට කරන නිදර්ශනයක් නෙමෙයි, ඉතාමත්ම ප්‍රායෝගික ගැඹුරක් ඇති දෙයක්. මේ අනුව අපිට කරන්න තියෙන්නේ හැකියතාක් දුරට මේ දොරවල් සිදුරු වසාදමල එක දොරක් නැත්නම් නොවැසිය හැකි එක දොරක් ඉදිරිපත් කළා ඒ දොර විසයේ අප්‍රමාදීව බලාගෙන ඉන්නවා. බලාගෙන හිටියොත් මේ සතාට පිටියන්ට තැනක් නැහැ මෙතනින්ම යන්න තියෙන්නේ යනවා දැන් ගියා කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව අපි දොරවල් 6ම ඇරලා පියේදී එක දොරක් දිහා බලන් හිටියානම් සතා ඇතුලේ ඉන්නවද පිට ගියාද කවදාකවත් තීරු කරන්න හම් වෙන්නේ නැහැ. මොකද ඉතුරු දොරවල් පහ විවෘතයි. ඒ මැදවට තවත් මුගටි රින්ගන්ට ඉඳ තියෙනවා. ඒ නිසා කරන්න තියෙන්නේ ඒ දොරවල් පහ වහලා අර එක දොර විවෘත කිරීමයි. මේ විදිහට නොකළොත් ඒ කියන්නේ අයාලේ හිතවිලි එන්ට ඉඩරලා අයාලේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එන්ට ඉඩරලා හිටියොත් අපේ හිත පුදුම විදිහට කැඩෙන සුළු ස්වරූපයට ඝන භාවයට කොළමොත්තර භාවයට පත් වෙනවා. මේක ටිකක් කල්පනා කළ යුතු දෙයක්. කොහොමද ඇහැට රුචිදේ දකින්ට ඇහැට නිදහස දීලා කනට රුචිදේ අහන්න කනට නිදහස දීලා නාසයට රුචිදේ ආග්‍රහණය කරන්න නාසයට නිදහස දීලා දිවට රුචිදේ රස බලන්ට දිවට නිදහස දීලා ශරීරයට අවශ්‍ය සරපාදුකම් ඉල්ලන ඉල්ලන ප්‍රමාණයෙන් දීලා හිතට ඕන හිතවිල්ලක් යන්න අයාලේ පැන නැගිට හිත දීලා කටයුතු කරනකොට අපි ගලගඳු වෙන්නේ කොහොමද අපි ගොරෝසු වෙන්නේ කොහොමද කියන එක ටිකක් කලකලා බලන්න වටිනවා. අපි මේක කලින් ධර්ම දේශනාවේදී කීප අවස්ථාවක තීන්දුව කරගත්තා සාකච්ඡා කරන්න යෙදුනා. ඇහැට ප්‍රියමනාප රූපයක් දකින වෙලාවට අපි ඒ ප්‍රියමනාප රූපයේ ප්‍රිය භාවය අනුව යමින් එහි විස්තර බලන්න ගත්තොත් නිමිත්තක් ගාහි ස්වરૂපේට ඒක නිමිති කරගෙන ඒ විසේ රස විඳ ගත්තොත් ඒ අනුව්‍යංජන ගායේ විදිහට ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් රස බලන. ඒ රස බලනකොට බලනකොට මේ මනුස්ස රූපයක් නම් ඒ මූණේ හැටි, අඟපසඟ වල හැටි, hina වෙන හැටි, කතා කරන හැටි, අඬන හැටි ආදී විදිහට දිගින් දිගට දිගින් දිගට ඇහැට රිසිසේ ඇහැ කැමති විදිහට ඒ රූපය දිහා බලාගෙන යනකොට ඉබේම ඒ විශේෂයි ආසාව පහළ වෙනවා. හේමනාප භාවයක් රූපේ පවතිනවා. ඒ අනුව හිතේ ආසාව පහළ වෙනකොට මේ රූපය Tamanට ළඟා කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී විශේෂයෙන්ම ආශාවේ මොසපත් වීම නිසා ආචාර ධර්ම අමතක වෙලා යනවා. හොඳින් හෝ නරකින් මේ රූපය Tamanට ලං කර ගන්න කටයුතු කරනකොට දැඩි හිතක් පහළ වෙනවා. මම මේක හොඳින් හෝ නොහොඳින් ප්‍රසිද්ධිය හෝ අප්‍රසිද්ධිය කොහොම හරි කරගන්නවා කියලා අදිස්ථාන ශක්තිය එනකොටම එතන හිතේ දැඩිවීම පහළ වෙනවා. අන්න එහෙමයි අයාලේ යන ඇහැකින් අපේ හිත දැඩි වෙන්නේ. ඒ වාගේම ඒ රූපය අප්‍රිය අමනාප දෙයක් නම් මේ අප්‍රිය අමනාප දේ අතු ගාලා පිළ දමලා ඒ වෙනුවට වෙන ප්‍රියමනාප රූපයක් ලබා ගනිමි කියලා හිතින් නම් අපි කටයුතු කරන්නේ ඒ අර කැඩෙන දීගේ හේවණල්ලක් අදයි කියලා අපේ සිංහල කියමනක් තියෙනවා වගේ ඒ රූපේ දකින දකින සෑම ඉරියව්වක් තුළින්ම ද්වේෂය පහළ වෙනවා. ඒක නොදකින් නොකතන් නොදෝමකින් කියන හැඟීමෙන් කටයුතු කරගෙන යනකොට අපෙන් වචනේ වශයෙන් අපෙන් පිට වෙන වචන අපිට කිසිසේත්ම පාලනය කරගන්න බැහැ වරලුයි ගොරෝසුයි පරුෂයි. ඒ වගේම අපේ අතපය ක්‍රියාත්මක කරන ආකාරය අපිට තීන්දුව කරගන්න බැරි වෙනවා පාලනය කරගන්න බැරි වෙනවා ප්‍රධාන වශයෙන් හේතුව අසත්‍යමත් වීම නිසා අපි ඒ රූපයේ ඇතුණා වූ ද්වේෂයෙන් ඝන බහල භාවයටපත් වීමෙන් ගොරෝසු භාවයට දැඩි භාවයටපත් වෙන නිසා අපේ වචනය අපේ ක්‍රියාව දැඩි භාවයටපත් වෙනවා මේ නිසා අරමුණ ප්‍රියමනාප වුණත් අප්‍රිය අමනාප වුණත් අපේ හිතේ දැඩි භාවයක් ඉතිරි වෙනවා දැඩි භාවයට හිතපත් වෙනවා මේ නිසා මොලොක්කෝ ධර්ම නැත්නම් ඊටම සියුම ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා. මේ නිසා අවශ්‍ය වෙනවා මේ ඇහ සංවර කරගන්න මේ කන ඒ වාගේම සංවර කරගන්න යම් අවස්ථාවක නම් සංවර කරගත්ත ඇහක් තුලින් අරමුණක් ඉදිරිපත් වෙන්නේ රූපයක් ඉදිරිපත් වෙන්නේ අපිට පුළුවන් වුණොත් මේ වෙලාවේදී සිදු වෙන්නේ මනෝ චක්කු ద్వාරය චිත්ත වීතිය වැඩ කරනවා නැත්නම් දකින්නවා කියන එකට හිත යොමු කරගන්න මෙනෙහි කරගන්නට අපිට රූපේ විශේෂ විශේෂ ඇදී යාමක් හෝ තරහක් එනවා වෙනුවට දකින්න බව බලා ගන්න පුළුවන්. දකින්න බව මෙනෙහි කරගන්න පුළුවන් වෙනවා. දැකීමේ වැඩ වෙන අංග රූපයත් ඇහත් හිතත් වශයෙන් අංග කොටක් කීපයක් සම්බන්ධ වෙන බව මෙනෙහි වුණොත් හිත විවෘත වුණොත් අපි රූපයේ විශේෂම ඇදීමක් සිද්ධ වෙනවා කියන එක විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ අපිට ඇහත් වැටෙන්න ඉඩ තියෙනවා රූපයත් වැටෙන්න ඉඩ තියෙනවා. ඒ අනුව අපේ දැනුම කුරුල් වෙනවා. විවිධ පැතිවලට ගමන් කරන නිසා අපට වැටහෙනවා මේ දැකීම වැඩපිළිවෙලට වැඩපිළිවෙලවල් රාශියක් සම්බන්ධයි. මේ වැඩපිළිවෙලවල් රාශියම පවතින්නේ මෙන්න මේ කියන නාම රූප කොටස් දෙක පමණයි. මේ නාම රූප කොටස් එකිනෙකට බලපාන හැටි එකිනෙක විශේෂ වැඩ කරන හැටි බොහෝම විසද වෙන්න පටන් අර ගන්නවා. දකින්න බව දැනගෙන දැකීම සිද්ධ වෙනවා නේද? ඒ වාගේම මේ නාම රූප ධර්ම ප්‍රවාහ 3-4ක් වශයෙන් වැඩ කරනකොට එක එකක් කොච්චර වේගයෙන් යොහුසුලව වැඩ කරනවද කියනවනම් ඒවා සියල්ලගේම අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ අනාත්ම භාවයේ ධ්‍යාවට හිත යන්න තියෙන අවස්ථාව වැඩි. එහෙම වුණොත් අපිට දැකීමේ වැඩ පිළිවෙලේ ඇති සියුම් ධර්මතාවයන් සියුම් ධර්ම කොටස අවබෝධ වෙනවා වෙනුවට හිත රාගයේ විශේෂයි ද්වේෂයේ විශේෂයි, මෝහයේ විශේෂයි දැඩි වෙන්නේ නැහැ. මොකද දැනීම කියනා වූ දකින්න වෙලාවේදී දකින්න බව දැනීම නිසා මෝහයට ඉඳ නැති වෙනවා හිත දැඩි නොවි පවතිනවා. හිත දැඩි නොවි පැවතීම නිසා මුර්ධු සූක්ෂම ධර්ම වලට ඉඳ ලැබෙනවා. මෙන්න මේකයි මේ පොඩි ස්වාමීන් වහන්සේ මේ පොතිල ස්වාමීන් වහන්සේට දීපු ආදර්ශය. මේ පොතිල ස්වාමීන් වහන්සේගේ තිබුණු බහුසුත දැනුම නිසා උන්වහන්සේට ඒ අවස්ථාවේදී අර උග්ඝහ මාන කියන දැඩි මාන දැඩි භාවය නැතිවීම නිසා මේක ඉතාමත්ම මිහිරි භාවයක් වටුණා ස්වාමි පොඩි ස්වාමීන් වහන්සේට දැන් හොඳට තේරෙනවා කියලා උන්වහන්සේ මේ ආදර්ශයේ හිස මුද්‍රෙන් පිළිඅරගෙන භාවනා කරනවා මේ භාවනා කරගෙන යනකොට උන්වහන්සේට වැටහෙනවා මෙතෙක් කල Taman හොඳයයි කියලා වඩනවයි කියලා බෝ කරනවයි කියලා විපුල භාවයට පත් කරනවා කියලා කරමින් හිටියේ මොනවද? නමුත් ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මේ කුංචි සාමණේර නම පෙන්වලා දීපු පණිවිඩය මොකද්ද? මේ දෙක අනුව බලනකොට එකිනෙක හරියට කළු සුදු ભેදයක් කියන තරමට විශාල වෙනසක්. මේ වෙනස වැටෙන්න වැටෙන්න ලොකු සංවේගයක්. සංවේගයේ වැඩි වෙන්න වැඩි වෙන්න තද කුසල ඡන්දයක්. මම මේ හොඳ දේ කරගනිමින් කියන. ඒ කුසල ඡන්දේ වැඩෙන්න වැඩෙන්න ලොකු වීරියක්. මේ නිසා මුන්වහන්සේට එකම දේ මුළු හිතින්ම කරන දේ දැන් ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් හැකි තාක් දුරට සංවර කරගෙන ඒ කියන්නේ ඒ විශේෂයි පාලනයකින් තොරව අරමුණු ඇතිවීම පිටවීම සිදුවෙන්න නොදී පිට වෙනවා නම් ඇතුල් වෙනවා නම් යම් තාක් අරමුණු ඒ සියල්ලම තමන්ගේ සිහියට මෙනෙහි කිරීමට ලක් කරගෙන භාවනා කරගෙන යනකොට මහා විශාල වෙනසක් මුළු සංසාරේ සිටින උණු වෙනසක් සිදු වෙන්න පටන් අර ගන්නවා. උන්වහන්සේට අභ්‍යන්තරයෙන්ම ශ්‍රද්ධාව පහළ වෙනවා. මේ පොඩි හාමුදුර කියලා දීපු දේ නේද බුදුහාමුදුරෝ අදහස් කරේ කියලා ශ්‍රද්ධාව පහළ වෙනවා. ශ්‍රද්ධාව අනුව වීර්ය, වීර්ය අනුව සතිය, සතිය අනුව සමාධිය, සමාධිය අනුව ප්‍රඥාව කියලා අලුත් නෑමක්, අලුත් ගැම්මක් පහළ වෙලා යනකොට බුදුරජාණන් වහන්සේට වැටහෙනවා මුන් වහන්සේ දැන් මාර්ගය මේකය අමාර්ගය මේකය කියලා තේරුම් ගත්තයි කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කාථා පාඨයක් වශයෙන් මතක් කරලා දෙනවා කවුරුත් අහලා තියෙන යෝගාවේ ජායති භූරි අයෝගෝ හෝති සංඛයෝ ඒතං වේදා පතං යත්වා භාවාය භවාය විභවායච මේ විදිහට තව පද දෙකක් තියෙනවා මේ විදිහට මේ සූත්‍ර දේශනාවෙන් නැත්නම් මේ ගාථා දේශනාවෙන් බුදුචාන් වහන්සේ මතක් කරන්නේ මොකද්ද දැන් වැඩෙන මාර්ගය දන්නවා නොවැඩෙන මාර්ගය දන්නවා මේ මාර්ග දෙක දැනගෙන වැඩෙන මාර්ගයට නැත්නම් දියුණු වෙන මාර්ගයට තමන්ගේ ප්‍රයෝජනේ සලකලා කටයුතු කරන මාර්ගයට හිත යොදන්ත කියන එකයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. මේකත් මේ කොතිල ස්වාමීන් වහන්සේට විශාල ධෛර්යයක් වාටපත් වෙලා කටයුතු කරනකොට උන්වහන්සේගේ පැවතුනා වූ මෙතෙක්කල් හිත වික්ෂිප්ත කිරීමට භාවිතා වුණා වූ හේතු වුණා වූ කෙලස් ධර්ම ක්‍රමක්‍රමයෙන් දුරු වෙන්න දුරු වෙන්න ඉන්දිය ධර්මයන් වේගයෙන් ඉදිරියට වැඩෙන්න වැඩෙන්න උන්වහන්සේගේ මාර්ගඵල ඥාන සම්පූර්ණ සිද්ධ වෙනවා. අවසානයේ ඒ කියන්නේ කොච්චර වේගයෙන් මේ කටයුත්ත උන්වහන්සේගේ වාසිය පිණිස පිළිපියාද හේතු උනාද කියනවනම් රහත් මාර්ගඵල ඥානියෙන් Tamange කෙලෙස් සියල්ල මුලින් උදාදාන්ත හේතු වෙනවා. මේනොත් අපිට ආදර්ශයට ගන්න තියෙන්නේ උන්වහන්සේගේ යම්තාක් දැනුම ප්‍රමාණයක් තිබුණා නම් ඒ දැනුම ප්‍රමාණය කවදාකවත් අහක ගියේ නැහැ. එහෙම නැත්නම් පාඩුවක් අලාභයක් බවට පත්ුනේ නැහැ. උන්වහන්සේ යම් අවස්ථාවක කාරණාව හරියට තේරුම් අරගෙන වැරද්ද තියෙන්නේ දැනුමේ නෙවෙයි දැනුම පිළිබඳ ඇත්තා වූ මානයේය කියන කාරණාව තේරුම් අරගත්තාම උන්වහන්සේට පුළුවන් වුණා දැනුම හරි පැත්තට යොදවා ගන්න. මේකට වෙන විදියකට මේ අදහස මේ ඉදිරිපත් කරනවා නම් කියන්නේ තියෙන්නේ යෝග කර්ම පටන් අර ගන්නකොට එහෙම නැත්නම් යම් කිසි වයසකට පත්වලා යම් කෙනෙක් භාවනාවට හිත යොදනකොට ඔහු සතුව යම් ප්‍රමාණයක දැනුමක් පවතිනවා. අද කාලේ තියෙන අධ්‍යාපන ක්‍රම හැටියට බලනකොට සෑම සියලු දෙනාටම සෑහෙන අධ්‍යාපන මට්ටමක් පවතිනවා. නමුත් මේ අධ්‍යාපන සෑම දෙයකම ඇති ඥානයේ පවතින්නේ බාහිරට تعلق කරන බාහිරට හරවන ගතියක්. ඒ නිසා අභ්‍යන්තර වශයෙන් තුච්චව පවතිනවා. හිස්ව පවතිනවා. ඒ නිසා අර බාහිරයට නැමී ගත්තා වූ දැනුමෙන් කර දෙන්නා වූ ප්‍රතිඵල දෙන්නා වූ ආනිසංස සියල්ලක්ම තියෙන தත්වය එහෙම කරවන කලබල කරවන ස්වરૂපයක් තියෙනවා. නිවන සංසිඳවන තත්වයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේවැනි தත්වයකට දෙන උත්තරේ නම් මේ විදිහේ ලෞකික ඥාන දැනුම ඇති කෙනෙක් විපස්සනා ඥාන ලං කරගත්තොත් ඔහුට තමන්ගේ ඥානයේ ඇතුළත හැරවිච්ච නැත්නම් නිවීමක් සැනසීමක් දෙපාර්ශ්ව වෙතම දෙන විදිහේ අභිෂේකයක් ලැබෙනවා. ඒ නිසා තමන් තුළ ඇත්තා වූ යම්කිසි දැනුම් සම්භාරයක් හැකියාවක් සූරකමක් පවතිනවා නම් භාවනා කළාට පස්සේ ඒක දෙගුණ තෙගුණ කරලා වැඩ ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. මේ නිසායි කියන්නේ કોઈ දැනුම තිබුණත් ඒක පැත්තකට කියන්න ඒක නොදන්නාසේ කටයුතු කරන්න කටයුතු කරලා විපස්සනාට තන දෙන්න විපස්සනා ඥාන ප්‍රකට වුණාට පස්සේ විපස්සනා ඥාන පුබුදු වුණාට පස්සේ ඒ පුද්ගලයාට අර පරණ දැනුමම ඉතාමත්ම කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන්. Tamanget නිවීමට, අනුන්get නිවීමට විශේෂයෙන්ම අලුතෙන් ප්‍රශ්න ඇති නොවන කාලෙට ඒ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. ඒකටත් මේ පුතිල ස්වාමීන් වහන්සේගේ මේ නිදර්ශනය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තේරුම් අරගන්න තියෙන්නේ උගත්කම වැඩි උණයි කියලා ඒක ඇති ප්‍රශ්නයක් නෑ. Taman දන්නවනම් උගත්කමෙන් බාධා වෙන්නේ කොහොමද කියන එක. එනත උග්ඝහ මාන කියන උගත් මානය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා නම් උගත්කමේ වැඩි වීමක් කියලා ගන්න අමාරුයි. ඒ වගේම උගත්කම බාධාවක් කියලා ගන්න අමාරුයි. අනිත් පැත්තෙන් උගත්කම නැතිනම් මේ නාම රූප ධර්ම හේතුඵල ධර්ම වශයෙන් කියලා දෙන දේ තේරුම් ගන්නවත් තරමට උගත්කම සලකන්නේ නැත්නම් ඔහුටත් ගමනක් නැහැ. මේ නිසා උගත්කම පිළිබඳව Tamange මාත්‍රාව මේ අනෝ කෙනෙක් තේරුම් අරගන්න ඕනේ. ඒක පිට කෙනෙකුට කියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. Tamangeම චර්ිත ලක්ෂණ අනුව Taman ළඟ දැනට ඇත්තා වූ දැනුම භාවනා කරන වෙලාවේදී ඒ ආකාරයට පාවිච්චි කිරීමයි මෙතන අදහස. මේ ගැන තමයි අපි නිතර මතක් කරන ඉන්දිය සංවරයට අදාළ අස්සත්තිකෝ අන්දේකුසේ කටයුතු කිරීමේ උපදේශය සඳහන් වෙන්නේ. කන් ඇත්තේ දීර කුසේ කටයුතු කිරීමේ අදහසෙන් සඳහන් වෙන්නේ අනිකුත් අනිකුත් ඉන්ද්‍රියයන් හොඳට ප්‍රකටව තියෙද්දි නැතිසේ කටයුතු කරන්න උපදෙස් දෙන්නේ ශරීර ශක්තිය බලවත්කම තිබුණත් ලෙඩකුසේ කටයුතු කරන්න උපදෙස් දෙනවා බැරිම නම් මේ මොළම දෙයක්වත් කරලා Tamanට විවේකයේ සලසා ගන්න බැරි නම් මලමිනියක්සේ ඉඳගෙන කටයුතු කරන්න මේ උපදේශය උනත් බොහෝ දෙනා වර්ධවල තේරුම් අරගන්නවා ඒ ඇත්තෝ හිතනවා මේ ඇස්වැත්තේ අන්ධයෙකුසේ කටයුතු කරන්න කිව්වට නොබලා ඉඳ කියපු දෙයක් මේ කියන්නේ කියලා. එහෙම නැත්නම් කාන් දෙකට කුළුම් ගහගෙන නාහා ඉන්න කටයුත්තක් මේ කියන්නේ කියලා. ආග්‍රහණයට ගඳ සුවඳ නොබලා ඉන්න වැඩක් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. දිවෙන් රස නොබලා ඉන්න වැඩක් ස්පර්ශ කිසිවක් නොබලා නොලබා ඉන්න වැඩක් හිතට හිතවිලි නැතුව ඉන්න වැඩක් ඒක බොහොම වැරදි නිගමනයක්. මේකට උපහාසයෙන් කියන්න පුළුවන්නේ කවුරු හරි මෙහෙම හිතලා අපි කියන සද්දේ පිළිබඳව නම් කනට දැන් තියෙනවා භාවනා කරන පිළිස් අතර පිටරටවල පොරොප්ප જાතියක් හදලා. අතන මේට ඇනකොට hina වෙනවා. ඒව ගහගෙන තමයි යත් වාඩි වෙන්නේ. බැරි වෙලා හරි මේගොල්ලෝ නහයකට පොරොප්පයක් ගැහුවොත් එදාට භාවනාවක් නැ පණක් නැතුව යනවා. මේ මාදාසක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතන ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේ සඳහන් කරන්නේ ඇහැට රූපයක් වැඩිම අපි යන්නේන කොට සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු විතර සිද්ධ වෙනවා. නැති වෙලාවට සිද්ධ වෙනවා. බුදුරජාන් වහන්සේගේ අදහස ඒ රූපය මත තවදුරටත් ව්‍යංජන අනිව්‍යංජන වශයෙන් බැලීමෙන් අරමුණු වශයෙන් ගැනීමෙන් රාග දෝෂ මෝහ උපදවන්ට එපා. ඒ વિશે කල්පනා කරන්න එපා, විග්‍රහ කරන්න එපා, වාද කරන්න එපා, දැකීමෙන් අතර කරන්න. සත්‍යයක් ඇහිච්චාම ඒ විශේෂයි දිගින් දිගට රාග උපදවන, ද්වේෂ උපදවන මේ මොකද්ද කියන එක කලබල භාවයක් ඇති කරන මෝහයට ඉඩ දෙන හිතවිලි වවන්ට එපා. ඒ විශේෂයි සැලසුම් හදන්න එපා, තීන්දුව කරන්න එපා, ඇදීමෙන් නතර කරන්න. මේ தත්ත්වය තේරුම් ගත්තේ නැති නිසා බොහෝ යෝගාවචරයෝ මේ භාවනා මධ්‍යස්ථානවලින් අමුතුම ලෝකයක් බලාපොරොත්තු වෙනවා. ඒ එවැනි තැනකට ඇවිල්ලා රූප දකින්නකොට ඒ ඇත්තෝ ස්ථානයට දොස් කියනවා. ඒ ස්ථානයේ කටයුතු කරන නැත්තන්ට පරණින් නැත්තන්ට ඒ රූප ඇති කර නැත්තන්ට දොස් කියනවා. නමුත් Taman දන්නේ නැහැ මේ රූපේ දැකීමෙන් දැන් Taman තුළ ද්වේෂයක් හටගෙන කියනවාය. මේ ද්වේෂයේ දැඩි බව නිසාය මේ වචන කතා කරන්නේ. මේ ද්වේෂයේ වැඩි වම නිසාය Taman මේ කටයුතු කරන්නේ කියන කොට අමතක වෙනවා. මොකද අර ඇස් ඇත්තේ අන්ධේ කුසේ කටයුතු කරන්නට කියන එක වරදවල තේරුම් ගන්න නිසා. ඒ වගේම ශබ්ද ඇහෙනකොට බොහෝ දෙනා දොස් කියනවා එහෙම නැත්නම් අඩුපාඩු දකිනවා ශබ්ද පිටින් එනවායි කියලා භාවනා කරගන්න බෑයි කියලා. ඇත්ත. මුලින් ආධුනික යෝගාවචරය පුළුවන් තරම් නිස්සබ්ද තනක් හොයාගන්න වග බලා ගන්න ඕනේ. නමුත් තේරුම් අරගන්න ඕනේ එහෙම තනක් සම්පූර්ණ නිස්සබ්ද තනක් මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න අමාරුයි. එහෙමනම් භ්‍රම ලෝකේ වාගේ හන් නැති තැනක කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ මනුෂ්‍ය ලෝකේ තියෙන එක වාසිය තමයි මේ විදිය අපිට හරදර කාංකටලු අතෝරක් නැතුව ලැබෙනවා. ඒකට වියදම් කරන්න ඕනේ නැහැ. ඒකට අවශ්‍ය කරන්නේ ඒක හරි පැත්තට යොදවන එකයි විපස්සනාට නම් වන එකයි භාවනාට නම් වන එකයි. නමුත් මුලදී නම් සෑම සියලු සද්දයක්ම භාවනාත් නම් වලට අමාරුයි. ඒ නිසා සද්ද අඩු තැනකට ගිහිල්ලා තියෙන අඩු සද්ද ටික විපස්සනාට නම් වීමට කටයුතු කළොත් ඕක සුදුසුකමක් ලැබෙනවා ඊට වැඩිය ටිකක් ශබ්ද ඇති තැනක භාවනා කරන්ට ඒක පාඩුවක් නෙවෙයි ඒක පරාජයක් නෙවෙයි ඒක ලාභයක්මයි විපස්සනා දැනුම අනුව ඇහිම පුරුදු කරමින් ඊට වඩා ගොරෝසු ශබ්ද කටුක ශබ්ද ඇති තැන් වලට ක්‍රමක්‍රමයෙන් භාවනාව දියුණු වෙන්න ඕනේ ඒ වාගේම තමයි ආග්‍රහණ රස ස්පර්ශය හිතට හිතවිලි හිතවිලි නැගීමත් බොහෝ දෙනෙක් වර්ධවල තේරුම් අර ගන්නවා බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කරගත් කල්යාණ මිත්‍ර පරම්පරාවෙන් ලැබෙන කමධානක් ලැබිලා තමයි සුදුසු පරියන්සිට ගිහිල්ලා වාඩි වෙලා හිත මූල අරමුණට යොදපුවාම හිතවිලි නතර වෙන්න ඕනයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අර ආදර්ශය බුදුරජාන් වහන්සේ විසින් ඉදිරිපත් කරපු උපදේශ වර්ගවල තේරුම් ගැනීමක්. යම් අවස්ථාවක යම් වෙලාවක හිතවිල්ලක් පහළ වුණොත් අදුම වශයෙන් හිතවිල්ලට ද්වේෂ කරනවා. එහෙම නැත්නම් හිතේට ආසා කරනවා. එහෙම නැත්නම් මේ හිතවිල්ල ඇති වෙන්න හේතු මේ සද්දයක් නම් රූපයක් නම් ඒ රූප વિશે, ශබ්ද વિશે හතුරුකම් කරන්නෙක් විදිහට කල්පනා කරන්න පටන් ගන්නවා. නමුත් ඒ පුද්ගලයාට මේ ඇති වෙන හිතවිල්ල මත රාග, දෝෂ ආදී ආවේග ඇතිවීම නිසා තමයි හිතමින් ඉන්න බව අමතක වෙනවා. ඒ නිසා හිතවිල්ල ඇති වෙන හිතන හිතනවා හිතමින් ඉන්නවා කියන කටයුත්ත භාවනාවට නැගීම කියන එක ඔබ අතපහ වෙලා යනවා මගහැරලා යනවා ඉක්මවල යනවා ඒ වෙනුවට ඔහු කරන්නේ හිතවිල්ලෙන් ඇති වුණා වූ රාගය අත්දකින්නවා රාගය භුක්ති විඳිනවා රාගය අනුව යනවා ද්වේෂය අනුව යනවා මේ නිසා ක්‍රමක්‍රමයෙන් හිතවිලි රාශි වැඩෙනවා රාග ද්වේෂ මෝහ වැඩෙනවා මේ නිසා තේරුම් අරගන්න ඕනේ මේ රූප දැකීම ශබ්ද ඇහිීම ආදී දේවල් කර්මානුරූපව ඍතුජ ආකාරයට ආහාර අණුව හිතවල වල ආකාර අණුව සිද්ධ වෙනවා. ඒවා අඩු තැනකින් පටන් අරගන්නේ ආධුනිකයාගේ ආධුනික කර්මාන්තයට බාධා නොවෙයි. නමුත් ඒවා නැති තැනක් හොයන්න කියන එක මෙන් අදහස් කරන්නේ නැහැ. තමන්ගේ ඉදිරිපත් වීමක් නැතුව මේ නාම මේ රූප ශබ්ද එනවනම් ඒවට ද්වේෂ කිරීමක් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ නැහැ. ඒවට ආශා කිරීමක් ඇත්තේ නැහැ. අවශ්‍ය කරන්නේ ඒ தත්වෙට නොයෙන්ද දකින්න වෙලාවේදී දකින්න බව මෙනෙහි කිරීමයි. අසන වෙලාවේදී අසන බව මෙනෙහි කිරීමයි. මේ සම්බන්ධව ත්‍රිපිටකයේ පවතින තවත් නිදර්ශනයක් මෙතෙන් ලං කරගත්තොත් මේ ඉන්ද්‍රිය සංවරය කියන එකට ආලෝකය වැටෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ උදේනි කියන රජුරුව රජකම් කරද්දී බුදුරජාණන් වහන්සේගේ මේ ශාසන කටයුත්ත දැකලා බුදුරජාණන් වහන්සේ මේ නික්ලේශී ශාසනයේ පුරුෂයන් හසුරන හැටි තරුණ වූත් වයසට ගියා වූත් ඇත්තෝ මේ ශාසනයේ පැවිදි වෙලා භ්‍රමචර්ය රකින්න හැටි දකිනවා. උන්වහන්සේ 500ක් පමණ වූ ස්ත්‍රීන් සහිත අන්තපුරයක ඉඳගෙන කාම ලෝකේ රජකම් කරමින් තමන්ගේ යටත්වසියන් පාලනය කරනවා. නමුත් රජුරුවන් වශයෙන් Tamanට ප්‍රශ්නයක් මතුවෙනවා. එතෙන්දී භාරද්වාජ කියලා ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ පැවිදිලා ඉන්න ශාසනයේ ඊටාම තරුණ තරුණ ඔදේ සහිත වයසේ ඇත්තු පැවිදිලා ඉන්නවා. මධ්‍යම වයසේ ඇත්තු පැවිදිලා ඉන්නවා. වයසක ඇත්තු පැවිදිලා ඉන්නවා. ඔබ වහන්සේලා මේ ස්ත්‍රීන් සමග විවිධ අවස්ථාවල අහනවා දකිනවා ගැටෙන්න සිද්ධ වෙනවා. ඔබ වහන්සේලා අපේ ජීවිතවල නම් අපි ස්ත්‍රීන්ගේ සමග සේවනයක් කාම භෝගයක් පවතිනවා. ඔබ වහන්සේලා කොහොමද මේ තරම් වූ සියුම් සීලයක් භ්‍රමචර්ය සීලයක් මේ වාගේ කාම ලෝකේ රකින්නේ මොකද්ද ඔබ වහන්සේලාට මේක සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන උපදේශය කියලා එතෙන්දී භාරද්වාජ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි සාමාන්‍යයෙන් ස්ත්‍රීන් සමග කටයුතු කරද්දී අපිට වඩා වැඩිමාල් ස්ත්‍රියක් දකින්න ලැබුණොත් අපි අපගේ අක්කා විදියට සලකනවා අම්මා විදියට සලකනවා කුංචි අම්මා විදියට සලකනවා එහෙම නැත්නම් බාල කෙනෙක් දැක්කොත් අපි අපේම නංගි විදියට දරුවෙක් විදියට සලකනවා සම වයස කෙනෙක් දැක්කොත් සහෝදරියක් තේ සලකලා ඥාතීන් එක්ක වගේ අපි සම්බන්ධතාවය පවත්වන්නේ ඉන් එහාට අපි මේ සම්බන්ධතාවයේ දුරදි ගියන්ට දෙන්නේ නැහැ කියලා මේ උදේනි රජුන්ට උත්තර දෙනවා. නමුත් උදේනි රජුව කාම ලෝකේ හොඳ අත්දැකීම් සහිත කෙනෙක්. උන්වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ උත්තරේ එච්චර සාධාරණ නැහැ. එච්චරම ස්වාභාවික නැහැ. මොකද මේ ඥාතිකම කියන එක විතරක් ඥාතිකම ගැන කල්පනාව විතරක් මදි කාම රාගේ නැත කරගන්නට හිත කියන්නේ ඊටාත්ම යොහුසුළු දෙයක්. ඒ නිසා මේ ඥාතිත්වයේ මතු කරන්ට කලින් හිතේ රාගේ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මට නම් හිතා ගන්න අමාරුයි මේ සා භික්ෂුන් විශාල පිරිසක් මේ ඥාති සම්බන්ධකමක් ගැන සලකලා මේ කාම රාගය යටපත් කරනවා කියලා හිතා ගන්න අමාරුයි කියලා භාරද්වාජ ස්වාමීන් වහන්සේට තමන්ගේ අසන්තුෂ්ඨතාවය පළ කරනවා. එතෙන්දී භාරද්වාජ ස්වාමීන් කියනවා එහෙම බැරි වුණොත් යම් කිසි විදියකට අපිට ඥාති වශයෙන් සලකලා යටපත් කරගන්න බැරි වුණොත් අපි ස්ත්‍රී රූපේ යතාව කුණප කොටාස වලට හිත යොදනවා නැත්නම් කෙස්ලොම් නියදත් වශයෙන් වෙන්කට දැකීමෙන් ඒ වාගේ ඇත්තා වූ කුණප භාවය කල්පනා කිරීමෙන් රාග හැඟුම් මැඩපවත්නවා යටපත් කරනවා එහෙම නැත්නම් සුභ භාවනාවට යොමු කරනවා කියලා. එතනදී මේ රජුර සම්පූර්ණ වෙන්නේ නැහැ සන්තුෂ්ත වෙන්නේ නැහැ. උන්වහන්සේ රජුර සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ස්ත්‍රී රූපයක් ගැන ගත්තාම කුණප අදහස ඉදිරිපත් කරගන්න උත්සාහ කළත් හිත හිත වශයෙන්ම සුබ වශයෙන්ම ඉඳකින්නේ මලමිනියක උනත් සුබ පැත්ත දකින්නවා රාගයේ දනවන පැත්ත දකින්නවා හිත ඒ තරම්ම නිර්මාණශීලී හරියට සත්වෝද්‍යාන වල මේ අත් දක්ලා තියෙනවා දන්නවා කවුරුත් මැරිච්ච සත්තු අරගෙන ඒ හැම කුළුම් පුරවලා අඩු කෑලි වලට පැලස්තර අලවලා සතෙක් හදලා තිබ්බහම අපේ හිතේ ඒක රස විඳිනවා. අනායත සතෙක්සේ දකින්න අඩුපාඩු සම්පූර්ණ කරගෙන හොඳ පැත්ත දකින්න. අන්න ඒම ගතියක් තියෙනවා ස්ත්‍රී රූපේ. අවලස්සන වුණත්, අජීව වුණත් අපිට රාග කාමජනක හිතේ පහළ වෙච්චාම මේ සුභතාවයේ දකින්න. ඒ නිසා අසුභ භාවනාවෙන් පමණක් මේ ස්ත්‍රීන් සමග සම්බන්ධතාවය පවත්වනවා කියලා වහන්සේ කියන්න නම් පුළුවන් මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ කියලා දෙවෙනි පිළිතුරක් බැහැර කරනවා. එතනදී භාරද්වාජ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මහරජය අපිට එහෙමත් බැරි වුණොත් අපි සතිමත් වෙනවා. අපි සතිමත් වෙලා අපේ හිත රාගයට, කාමයට නැගී ඇති බව දක්වලා අපි ඉන්ද්‍රයන් සංවර කරගන්න බලනවා කියන එක සඳහන් කරනවා. අන්න එතනදී රජුරවන්ට අලුත් යමක් විශේෂයක් ඇති වෙනවා. අන්න ඒක නා වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මොකද මම වෙන වැඩ කටයුතු කරන ගමන් කිපුණු නැත්නම් ඇවිස්සුණු හිතවිලි සහිතව ගමන් කරද්දී බැරි වෙලාවත් මම අන්තපුරයට ගියොත් මම මේ අන්තපුර ඉස්ත්‍රීන් අතර අසරණ තත්යකටපත් වෙනවා. මට මගේ හැඟීම් පාලනය කරගන්න බැරුව යනවා. ඒක මම හොඳට දන්න දෙයක්. නමුත් යම් අවස්ථාවක මම දන්නවනම් මම යන්නේ අන්තපුරයට කියලා මම රජ බව අන්න ඒ වෙලාවේදී මගේ හිත සතිමත් නම් මම කරන වැඩේ ගැන මගේ ඉදurang පාලනය කරගන්න පුළුවන් මට සමක් මට ලැබෙනවා ඒ නිසා ඔබ වහන්සේ අවසානයේ සඳහන් කරපු දේ නම් ඇත්තයි කියලා භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ වචනේ පිළිගන්න. මෙන්න මේකෙන් තේරුම් අරගන්න තියෙන්නේ අපේ හිත රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ දැඩි භාවයටපත් වීම වළක්වන්න නම් සතිය ක්‍රියාත්මක වෙන්නේ. සතිය යම් විදිහකට පිළිතලා නැත්නම් අපේ තුල අපිට ඉන්ද්‍රයන් සංවර කිරීමක් කරන්න බෑ. ඒ නිසා මුලින්ම සතිමත් වෙන්න ඕනේ සතිමත් වෙලා ඒ මත නියම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවොත් ඉන්ද්‍රයන් සංකෘතක ඉන්ද්‍රයන් සංයමය කරගන්න පුළුවන් අන්න එදාට අපේ හිත අර විදිය දැඩි ආවේග වලට යට වෙන්නේ නැතුව මධ්‍යස්ථ මට්ටමේ කරගෙන යනකොට පවතින දේ පවතින හැටියට තේරුම් අරගන්න පුළුවන්. ඒ නිසා යෝග ආචරයන් විදිහට අපි තේරුම් අරගන්න ඕනේ මේ බාහිර අරමුණු වල රූප වේවා, ශබ්ද වේවා, ගන්ධ රස වේවා එහි යම් කිසි විදියේ කෙලෙස් උපදවන, රාග උපදවන, ද්වේෂ උපදවන, මෝහ උපදවන ගතියක් කීිතෙද තියෙනවා. නමුත් යෝගාවචරය තුළ සතිය කිසිසේත්ම නැත්නම් ඒ උපදවන්න පුළුවන් ශක්ති ප්‍රමාණයට යෝගාවචරය මැඩලනවා. යෝගාවචරය යටපත් කරගෙන යනවා. නමුත් යම් කිසි යෝගාවචරයකට කියනවා නම් සතිය පුරුදු කරලා පෙරාතුම පුරුදු කරපු රැති සතියක් වැඩේ අමාරුවටපත් වෙන්න ඉස්සරළම දුෂ්කරතාවයටපත් වෙන්න ඉස්සරළම පීඩාගත සතියක් තියෙනවා නම් මොහොත අවස්ථාවක් ලැබෙනවා ඉන්දිය සංවරය පිළිබඳව. ඉන්දිය සංවරය කරගත්තොත් පුළුවන් වෙනවා ඇත්ත ඇති හැටියෙන් ලාමක ස්වරූපයක තේරුම් ගන්න. මේ අනුව භාවනාව දියුණු කරගන්න පුළුවන් වුණොත් නැත්නම් ඒ අවස්ථාවේදී මානසිකාර්යය හරියට ගෙන යා ගන්න පුළුවන් වුණොත් ඔහුට පුළුවන් වෙනවා දැකීමේ කටයුත්ත, ඇහිීමේ කටයුත්ත, ආග්‍රහණය කිරීමේ කටයුත්ත ආදී වශයෙන් Tamange සඩින්ද්‍රයට සඩින්ද්‍රය තුලින් සිදුවී යන වැඩපිළිවෙලට හිත යොදා ගන්නවා. හිත යොදන්න යොදන්න ඒ විශේෂ වැරදීම් වැඩි වෙන්න වැඩි වෙන්න තමයි අත්දැකීම් වැඩි වෙන්නේ. ඒ අත්දැකීම් සෑම වෙලාවකදීම හොඳ විදිය අත්දැකීම් නෙවෙයි. හොඳ නරක දෙක සමසමව ලැබෙනවා. සමසමව ලැබීම නිසා සරු සමබර අත්දැකීම් රාශිය මැදින් ඒ කෙලෙස් වැඩින පැත්ත මේකය කෙලෙස් නොවැඩෙන පැත්ත මේකේ කියලා යෝගාවචරයට තේරුම් අරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේකේ මේ ඉන්ද්‍රා සංවර කිරීමේ පවතින්නේ ඉතාමත් ප්‍රායෝගික වැඩක්. මෙලොවදීම කරන්න පුළුවන් වැඩක්. අද මේ අපිට ලැබිලා තියෙන අවස්ථාවේදී මේ අපිට ලැබිලා තියෙන පහසුකම් මැද කරගෙන යන්න පුළුවන් වැඩ පිළිවෙලක්. ඒ නිසා යම් කිසි කෙනෙක් තේරුම් අර ගන්නවා නම් මගේ භාවනාවට හේතුව බාහිර ලෝකයෙන් ලැබෙන අතවරකම් කටළු කියලා තේරුම් අරගන්න ඕනේ උගත්කම නැත්නම් භාවනානුකූලව කරුණු කාරණා නොදැනීම නිසා අතපසු වීම. මේ නිසා වෙන්නේ ඝනව පවතින ගොරෝසුව පවතින දැඩිව පවතින හිත දැඩි ලෙසම පැවතීමයි ඒ වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ යෝගාවේ ජායති භූරි කියපු විදිහට යම් කිසි කෙනෙක් Tamanගේ ඉඳුරන්ගේ පැත්ත සමග යෝග වෙලා ඉඳුරන් වැඩ කරන හැටි කල්පනා කරලා භාවනාවට නංවලා ගන්නවන භූරි කියන වර්ධනය වැඩිම සිද්ධ වෙනවා අයෝගා භූරි සංඛයෝ යම් කිසි කෙනෙක් එහෙම ඉඳුරන් සංයමයකට සතිය පිහිටීමකට යෙදෙන්නේ නැතුව පෑහෙන්නේ නැතුව ඉන්ද්‍රයන් මනාප විදිහට කටයුතු කරන්නට ඇද දුන්නොත් සංඛයෝ කියන විදිහට කෙලෙස් තේරුම් ගන්න. කෙලෙස් වැඩේ. ඒකට අලුතෙන් කරන්න දෙයක් නැහැ. ඉබේ සිදුවෙන දෙයක් සංසාර පුරුද්දට. ඒ නිසා අපි කල යුත්තේ මේ යෝග කර්මයට යෝග වීමයි නැත්නම් ඉන්ද්‍රය සංවර වීමට සතිය පිහිටීමට යෝග වීමයි. ඒ සඳහා උගත්කම නැත්නම් උපදේශ දෙන උපදේශ කරුණු කාරණානුකූලව තේරුම් ගැනීමේ ශක්තිය අවශ්‍ය වෙනවා. ඒක අවශ්‍ය නැහැ. මම කරනවා මෙනෙහි කරගෙන යනවා නැත්නම් මොකක් හරි දෙන උපදේශය අන්ධ විදියට දිගින් දිගට පාවිච්චි කරාට භාවනාවේ වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව වැඩෙන්න නම් අවශ්‍ය වේලාවට අවශ්‍ය දැනුම අවශ්‍ය උපදේශය ලං කරගන්න පුළුවන් වෙනවා. මේ කරගෙන යනකොට වර්ධනය. මේ වැරදීම සමා වෙමින් Tamanටම අනුකම්පා කරමින් දිගින් දිගට කටයුතු කරනවා නම් ඒ තන් වේදා පතඤ්ඤත්වා භවය විභවයච එතකොට මේ මාර්ග දෙකම තේරුම් ගනිමින් වැඩෙන මාර්ගය හැදෙන මාර්ගය ඒ වගේම කෙලසෙන මාර්ගය දෙකම තේරුම් අරගත්තොත් හැදෙන වැඩිම කියන දෙක අතරමැද Tamanට කැමැති දෙයක් තේරුම් කරගන්න පුළුවන් වෙනවා. තත්තත් තතත්ථානං තතත්තාන නිවේසෙය යථා භූරි පෞද්ද පවද්දති කියලා බුදුරජාන් වහන්සේ අවසානයේ සඳහන් කරනවා ඒ විදිහට යම් ආකාරයකට වර්ධනයේ සිදුවෙන වැඩිම සිදුවෙන ක්‍රමයක් තියෙනවා නම් අන්නේ මාර්ගය යන්නේ කියලා. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ මාර්ගය අනගහගෙන යනවා නෙවෙයි. අවස්ථාවක් දෙනවා යෝගාවචරයට මෙතෙක් කරගෙන ගිය වැරදි මාර්ගයක සාපේක්ෂව හරි මාර්ගයේ මතුවෙන ක්‍රම. මේ මුලදී හරි වැරදි දෙකම සිද්ධ වෙනවා. නමුත් යෝගාවචර ඉවසන්තෝ ඉවසමින් ඉවසමින් කටයුතු කරනකොට හරි මාර්ගය වඩ වඩාත් ප්‍රකට වෙනකොට තීන්දුවක් කරගන්න පුළුවන් වෙනවා මම හරි මාර්ගයේ ගමන් කරනවාද මම වැරදි මාර්ගයේ ගමන් කරනවාද මේ වගකීම තනිකරම යෝගාවචරයටයි ලැබෙන්නේ ඉතින් යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ වගකීමත් කර්මස්ථානාචාර්යවරයා ගන්න ඕනේ ඒ වගකීමත් ස්ථානෙන් කෙරෙන්න ඕනේ ඒ වගකීමත් ගුරුවරයාටින් වෙන්න ඕනේ බුදුහාමුදුරුවන්ගෙන් වෙන්න ඕනේ කියලා එතන නෑ ස්වභාවික භාවනා ක්‍රමයක් එතන තියෙන්නේ අටවීම, පැටවීමක්, බලපෑම් කිරීමක්. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ තියෙන තමන්ටම තමන්ගේ තත්ත්වය දැක ගන්න පුළුවන් තත්ත්වයක් පහළ කිරීම. ඒ නිසා උගත්කම අවශ්‍යයි. ඒ නිසා උගෙන ගන්න ඕනේ. ඒ නිසා උගන කර ගැනීම භාවනා ජීවිතය කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එකයි අද අපි සාකච්ඡා කරන්න යෙදුනේ. අද මේ වෙනකොට මේ පිරිස අතර සෑහෙන දැනුමක් භාවනාවේ යෝගීව ලැබලා තියෙනවා. තම තමන්ගේ අඩුපාඩුකම් මේ ස්ථානය කියන්නේ මොකද්ද මෙතන මොන විදිහේ වැඩ පිළිවෙලක්ද යෙදෙන්නේ කියලා. ඒ වගේම තමන්ගේ දක්ෂකම් අදක්ෂකම් මේ සියල්ලක්ම අත්දැකීම. ඒක බොහොම වටිනවා පොතේ ධර්මයට වැඩිය. ගුරුවරයාගේ ධර්මයට වැඩිය. තමන්ගේ රුචියට වැඩිය. ඒ නිසා තමන්ට මේ ලැබී තියෙන අත්දැකීම් පාවිච්චි කරලා මේ දෙකෙන් වැඩෙන ක්‍රමේ නොවැඩෙන ක්‍රමේ වෙන් කර දැනගෙන වැඩෙන ක්‍රමයට යාදෙන වැඩ පිළිවෙලක් ගෙන යන්ටයි මේ අපේ ප්‍රධානම අදිස්ථාන ජීවිතේ මොක්නිකාද ඒක තමයි මේ ගාථා ධර්මයේ මාර්ගයනොත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්න යෙදුනේ ඒ නිසා ඒ ධර්ම මාර්ගයෙන් මේ ධර්ම දේශනාවේ යම් කාරණාවක් ඉදිරිපත් කරන්න යෙදුනද ඒ ධර්ම කාරණා යම් ප්‍රමාණයක් යම් කෙනෙක් තේරුම් ගත්තනම් ඒ තේරුම් ගත්ත ප්‍රමාණයට ඒක භාවනාව සඳහා උග්ඝහා දැනුමක් උගත් දැනුමක් බාටපත් වේවා එසේපත් වීමෙන් ලැබී තියෙන අත්දැකීම් අතරින්ම හොඳ මාර්ගයේ නොහොඳ මාර්ගයේ දෙක වෙන් කර ගැනීමෙන් හොඳ මාර්ගයේ ඉදිරියට යන්න අදිස්ථාන ශක්තියක් පිහිටුවා ගන්නට මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා.